ඒ නිසා භික්ෂුන් වහන්සේත් ශ්‍රාවකයනොත් මේ දෙපිරිස එකතු වෙලා උදාර උතුම් මහා පින්කමකයි මේ නිරත වෙලා සිටින්නේ. ඉතින් සතුටු සිතින් යුක්තව අපි උතුම් පින්කමක් සිද්ධ කරනවා කියන පුණ්‍ය චේතනාව සිතේ ඇති කරගෙන ඒ වගේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය දුර්ලභ ධර්මය ශ්‍රවණය කරනවා කියන ගෞරවය සිතේ ඇති කරගෙන මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න කියලා අපි මුලින්ම මතක් කර සිටිනවා. සම්මා සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ බුදුන් සරණ ගිය ශ්‍රද්ධාවන්තය වෙන්නේ ඊටාම ටික දෙනයි. මේ ලෝකේ ඉන්න මිනිස්යන් අතරින් ඊටාම ටික දෙනාටයි බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝ ගැන ශ්‍රද්ධාවක් පැහැදීමක් තියෙනවා. ඉතින් ඒ දුර්ලභ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දුර්ලභ සද්ධාව සහිත මිනිසෙක් වෙච්ච දුර්ලභ අවස්ථාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක්. මේ අවස්ථාවේදී ශ්‍රවණය කරන මේ ධර්මය ඇතැම් වෙලාවට මේ ජීවිතේ පුරාම ඔබට යහපත පිණිස හේතු වෙනවා. මේ ජීවිතේ පුරා විතරක් නෙවෙයි අනාගත සංසාරෙදිත් ඔබට යහපත සලසලා දෙනවා. ඒ විතරක් නෙවෙයි යම් දවසක සංසාරයෙන් එතර වෙලා ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නත් මේ ධර්ම ශ්‍රවණය ඔබට හේතු ආසනා වෙනවා කියලා සන්තෝෂ වෙන්නට ඕන හැම හිතලා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ උතුම් සංයුක්ත නිකායේ සගාතක වර්ගයෙන් උපුටාගත් ගාථා රත්නයක්. සංයුක්ත නිකාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ එක කොටසක්. මේ පින්නතුන් දන්නවා අපි ධම්මං සරණං ගච්ඡාමි කියනකොට පර්යාප්තිය සහිත නව ලෝකෝත්තර ධර්මය. නැත්නම් නව ලෝකෝත්තර ධර්මයයි පර්යාප්තියයි කියන මේ කරුණු 10 තමයි සරණ යන්නේ. එහි නව ලෝකෝත්තර ධර්මය කියන කාරණාව ප්‍රකටයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල 8යි නිවන. ඒ තමයි නව ලෝකෝත්තර ධර්මය. පර්යාප්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකය. විශේෂයෙන්ම ත්‍රිපිටකය ත්‍රිපිටකය සමගම අටුවා ටීකා ආදියත් ඒ ධර්මය වටහා ගැනීමේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා උදව් වෙනවා. ඉතින් අන්නේ පර්යාප්තියේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා කොටස් තුනක් විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා. ඒ විනය පිටකය කියන කොටසේ තියෙන්නේ භික්ෂු භික්ෂුණීන් උදෙසා බුදුරජාණන් වහන්සේ පනවා වදාළ නීති රීති සමුදාය. ඒ විනය පිටකයේ යටතේ ග්‍රන්ථ පහක් තියෙනවා. පාරාජික පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි ආදී වශයෙන්. සූත්‍ර පිටකයට කොටස් පහක් තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා. අනේ සංයුත්ත නිකාය කියන කොටසේ තමයි මේ මම මාතෘකා වශයෙන් තබපු ගාථාව අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ අභිධර්ම පිටකය කියන ඒ පිටකයට කොටස් හතක් අන්තර්ගත වෙනවා. ධම්ම සංගණිප්පකරණය, විභංගප්පකරණය, ධාතු කතාප්පකරණය, පුද්ගල පඤ්ඤත්තිප්පකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය කියලා. ඉතින් ඔය තමයි පර්යාප්තිය කියලා කියන්නේ. විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය. ඉතින් ඒ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ ජරා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දීර්ඝ සූත්‍රයක් නෙමෙයි. ඒ සූත්‍රයට ગાථා දෙකයි තියෙන්නේ. ඒ සූත්‍රය දේශනා කළේ දෙවියෙක්ට. ඉතින් දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකුයි ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දීපු උත්තර ගාථාවයි තමයි ඒ ජරා සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. මොකද්ද මේ దేవතාව අහන්නේ ඇවිල්ලා කිංසු යාව ජරා සාදු වයස්ගත වෙනකම්ම කරන්න හොඳ දේ කුමක්ද? කිංසු සාදු පතිත්තිකං කුමක පිහිටා සිටීම හොඳයිද? කිංසු නරාණං රතන මිනිසාට තිබෙන මැණික කුමක්ද? කිංසු චෝරේහි දූහරಂತಿ හොරුන්ට අරගෙන යන්න බැරි මොනවද? මේන්න මේ කරුණු පහ කරුණු හතර තමයි ඒ దేవතාව අහන්නේ. දැන් අපි දන්නවා ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳට අහන් ඉන්නවා වගේම ඒ අහන දේවල් මතක තියාගන්නත් ඕනේ. ඉතින් ඔබලා පින්වතුන් මතක තියාගන්න මොකද්ද මේ ගාථාවෙන් ඇහුවේ దేవතාව වයස්ගත වෙන තුරුම කල යුතු හොඳ දේ කුමක්ද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා උමක ස්ථිරසාරෝ පිහිටා හිටීම හොඳයිද කියලා. ඊගාට ඇහුවා මිනිසාට තිබෙන මැනික කුමක්ද කියලා. සද්ධා සාධු පතිට්ඨිතං පඤ්ඤානරාණං රතනං පුඤ්ඤං චෝරේහි දූහරಂತಿ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරාසාව. වයස්ගත වෙනකම්ම කරන්න සුදුසු වැඩේ තමයි සිල් රකින්න එක. පොඩි ළමයෙක් වුණත් සිල්වත්ව ඉන්නවා නම් ඒ ගැන කවුරුත් ප්‍රශංසා කරනවා. හොඳ ළමයෙක් කියලා කියනවා. තරුණයෙක් සිල්වත්ව ඉන්නවා නම් ඒ තරුණයාටත් හොඳයි කියලා කියනවා. වයසට ගිහිල්ලා කවුරු හරි සිල් රකින්නවා නම් එයාටත් හොඳයි කියලාම තමයි කියන්නේ. කවුරුවත් සිල් රකින්න එක නරකයි කියලා කියන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ජීවත් වෙන මේ අපේ බෞද්ධ සමාජය තුල සිල් රකින්න එක්කෙනාට මුළු සමාජයම ගරු කරනවා, සලකනවා. එයාට විශාල තැනක් තියෙනවා. කොයි කාලෙ දුනා ජීවිතේ කොයි යුගයේ හිටියත් සිල් රකින්න එක්කෙනාට ගෞරවයක් තියෙනවා. ඒ වගේම මොන ශේස්ත්‍රයේ හිටිය කෙනෙක්ට වුණත් සිල් රකින්නවා නම් ගරු කරනවා. ගුරුවරයෙක් නම් වැඩිහිටියෙක් නම් ඒ වගේම සිල්වත් නම් එයා බොහෝම ගෞරවාදරයට පාත්‍ර වෙනවා. ඒ වගේම වැඩිහිටියෝ ගුරුවරු සිල්වත් නැත්තම් ඒගොල්ලන්ට ඒ තරම් ගරු කරන්නේ නැහැ. ඒ වගේම සමහර වෙනවා බොහෝම උගත් වැදගත් අය ඒගොල්ලෝ ඒ සමගම සිල්වත් නම් ඒ උගත්කමට අතිරේක ගෞරවයක් එකතු වෙනවා. හැබැයි ඒගොල්ලෝ සිල්වත් නැත්තම් උගත් උනායි කියලා ඒ හැටි ගෞරවයක් ලැබෙන්නේ නැහැ. තව සමහර අය ඉන්නවා ඉතාමත්ම ධනවත්. ඉතින් ඒගොල්ලෝ සිල්වත් නම් ඒගොල්ලන්ට බොහොම ගරු කරනවා. ධනෙ විතරක් තිබුණාට ගරු කරන්නේ නැහැ. ඒ වගේම සමහරු ඒ තරම් ධනවත් නැහැ. දුප්පත්, අගහිඟකම් බහුලයි. ඒ වුණාට ඒගොල්ලෝ සිල්වත්. සිල්වත් නම් ඒගොල්ලන්ට ගරු කරනවා ධනෙ නැති වුණත්. ඉතින් අන්න ඒ විදිහට මේ සීලය කියලා කියන්නේ සදාකල්හිම ගෞරව ආදරයට පත්‍ර පාත්‍ර වෙන දෙයක්. ඒකයි බුදුරජාණන්සේ දේශනා කළේ සීලඤ්ඤාව ජරාසාදු කියලා. දැන් භික්ෂුන් වහන්සේලා ගැන බැලුවාමත් ඊටාම සංවර සංසුන් ශාන්ත දාන්ත හොඳ සිල්වත් භික්ෂුන් වහන්සේලාට අනිත් භික්ෂුන් වහන්සේලාට වඩා සදහැවතුන් සලකනවා ගරු කරනවා. ඉතින් ඒ නිසා කවුරු වුණත් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් දරුවෙක් වුණත්, වැඩිහිටියෙක් වුණත්, තරුණයෙක් වුණත් කවුරුණත් සිල් රකින්න එක තමයි කරන්න හොඳම වැඩේ. බුදුරජාණන් වහන්සේටත් අපි මෙච්චර ගරු කරන්නේ සලකන්නේ උන්වහන්සේගේ තිබුණු සිල්වත් බව නිසායි. එක ප්‍රධාන හේතුවක්. උන්වහන්සේ කිසිම කෙනෙක්ට හානියක් කරදරයක් කරන්නේ නැතුව ඊටාම සංවර ජීවිතයක් ගත කළා. ඒ ගැන අපේ හිතේ විශාල ගෞරවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේ කයිනුත් සංවරයි වචනිනුත් සංවරයි. ඉතින් ඒ නිසා සංවර වීම සිල්වත් වීම හැමදාටම ගෞරවයට පාත්‍ර වෙන්න හේතු වෙන කාරණාවක්. අනිත් එක එහෙම සිල්වත් වුණාම තමන්ටමත් තමන් ගැන හිතලා සන්තෝෂ වෙන්න පුළුවන්. මම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. පස්පව් දස අකුසල් කරන්නේ නැහැ. මම හොඳ කෙනෙක්. මම ධාර්මික කෙනෙක් මට කාගෙන්වත් දෝෂයක් එන්නේ නැහැ කියලා එහෙම හිතලා Tamanටම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම මම කිසි වරදක් කරන්නේ නැහැ. ඒ නිසා මට නීතියෙන්, රජයෙන්, අධිකරණයෙන් කිසිම චෝදනාවක් නැහැ. මාව කවුරුවත් අල්ලලා හිරේ දාන්න හදන්නේ නැහැ. මාව මට දඬුවම් දෙන්න කවුරුක්වත් නැහැ. කියලා එහෙම හිතලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඊට පස්සේ සිල්වත්ව ඉන්නවා නම් මම මේ ජීවිතේ විතරක් නෙවෙයි පරලෝ ගිහිල්ලා සුගතියටයි මම යන්නේ. ඒ මොකද මම නරක වැඩ කරන්නේ නැහැ. මරණින් පස්සේ මම හොඳ තැනකට මීට වඩා හොඳ තැනකට යනවා කියලා එහෙම හිතලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම සිල්වත් කෙනාට හිතන්න පුළුවන් මම වැඩි කාලයක් සංසාරේ සැරිසරන්නේ නැහැ. ඒ මොකද මගේ අතින් පාපයක් වෙන්නේ නැහැ. පව් කරන්නේ නැති අය තමයි සසරෙන් එතරට යන්නේ. බුදුරජාණන්සේ දේශනා කරනවානේ සබ්බ පාපස් අකරණං කියලා. ආන්නේ බුදුබණ පදේ ක්‍රියාත්මක කරන කෙනෙක් බවට පත් වෙනවා සිල් රකින්න කෙනෙක් වුණාම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වයස්ගත වෙන කම්ම කරන්න සුදුසු දේ හොඳ දේ සිල් රකින්න එකයි කියලා. අපි දැන් දැන් සීලය කියන්නේ ඊටාම ගැඹුරු කාරණාවක්. ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න මම කාලය ගන්නෙ නැහැ. ශීලයේ කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතර විතරක් මම ඊටාම කෙටියෙන් මතක් කරන්නම්. පළවෙනි සීල කොටස තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ ශික්ෂා පද. ගිහි ජනතාව සඳහා ශික්ෂා පද පහක් තියෙනවා. පංසිල්. ඒ වගේම අට සීල් සමාදන් වෙන්න පුළුවන්. දස සීල් සමාදන් වෙන්න පුළුවන්. ඒ තමයි ගිහි ජනතාවගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ හැර උපසම්පදා සීලය කියලා අනන්ත ප්‍රමාණ විශාල සීලයක් තියෙනවා. උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලාට විතරයි ඒක අදාළ වෙන්නේ. ඒක තමයි ලෝකේ තියෙන උතුම්ම සීලය. ඒ ශික්ෂාපද අතිවිශාල ප්‍රමාණයක් තියෙන සීලයත් අර ශික්ෂාපද පහක් තියෙන සීලයත් මේ විදිහට ඒ බුදුරජාන් වහන්සේ ශික්ෂාපද වශයෙන් පෙන්වලා දීලා තියෙන සීල කොටසට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඊට පස්සේ තව සීලයක් බුදුරජාණන්සේ හඳුන්වලා දීලා තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. දැන් අපිට මේ ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය හයෙන් තමයි අපේ හිතට ඔක්කොම අරමුණු එන්නේ. හිතෙන් හිතන දේවල් හිත ලබා ගන්නෙ ඇස් දෙක හරහා. කන් දෙක, නාසය, දිව, ශරීරය සහ මනසම හරහා තමයි හිත හිතන්න ඕන ආහාර ලබා ගන්නෙ. එතකොට අපි මේ ඇස් දෙක පාලනය කරගත්තේ නැත්නම් හිතන්න හොඳ නැති දේවලුත් හිතට එනවා. කන් දෙක පාලනය කරගත්තේ නැත්නම් හිතන්න හොඳ නැති හිත අපිරිසිදු වෙන දේවලුත් හිතට එනවා. නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පාලනය කරගත්තේ නැත්නම් හිත අපිරිසිදු වෙන දේවලුත් හිතට එනවා. ඉතින් හිත අපිරිසිදු වෙන දේවල් හිතට ගෙන්න ගන්නේ නැතුව ඒ ඉන්ද්‍රියන් හය පාලනය කරගන්නවා නම් අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. බලන්න හොඳ නැති දේවල් බලන්න හොඳ නැහැ. අහන්න හොඳ නැති දේවල් අහන්න හොඳ නැහැ. ආන්නියගේ තේරුම් බේරුම් කරගෙන Tamanට ගැළපෙන්නේ මොනවද නොගැළපෙන්නේ මොනවද කියලා මේ ඉන්ද්‍රිය හය පාලනය කරගන්නවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඊට පස්සේ තව සීලයක් තියෙනවා. තුන්වෙනි සීලය. ඒකට කියනවා ආජීව පාරිශුද්ධි සීලය කියලා. ඒ කියන්නේ ජීවිකා වෘතියේ තියෙන පිරිසිදු බව. මම මගේ ජීවිකාවෘතිය කරන්නේ කාටවත් කරදරයක් නැතුව කියලා හිතන්න පුළුවන් මම සමාජයට, ලෝකයට, පරිසරයට, අනිත් අයට අහිතක් කරන්නේ නැතුව ධාර්මිකවයි හරි හම්බ කරගන්නේ. එහෙම ධාර්මිකව හරි හම්බ කරගෙනයි මම ජීවත් වෙන්නේ කියලා අන්න එහෙම හිතලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් ලෝකයා රවට්ටන්න නැතුව ලෝකයට හානියක් කරන්න නැතුව පරිසරයට හානියක් කරන්න නැතුව ජීවත් වෙනවනම් එහෙම ජීවිකාවෘතියට යෙදෙනවා නම් අන්න ඒක තමයි ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ඊගාට තව සීලයක් තියෙනවා ප්‍රත්‍ය සංනිස්සිත සීලය කියලා. ඒ කියන්නේ ඒක ටිකක් ගැඹුරු සීලයක්. අපිට ජීවත් වෙන ප්‍රධාන කාරණා හතරක් ඕනේ. මොනවද? ආහාර ඕනේ. ඇඳුම් පැළඳුම් ඕනේ. ඉන්න හිටින ගෙයක්, තැනක්, විහාරයක්, ආරාමයක් තියෙන්න ඕනේ. ඊගාට බෙහෙත් තියෙන්න ඕනේ. මෙන්න මේ හතර අපි පරිභෝග කරනකොට තෘෂ්ණාවට යටත් වෙන්නේ නැතුව තෘෂ්ණාව නිසා ඒවා කරන්නේ නැතුව කල්පනා කරලා බලලා නුවණින් Tamanට අවශ්‍ය Tamanට ගැළපෙන විදිහට මේ දේවල් කරනවා නම් අන්න ඒකට කියනවා ප්‍රත්‍ය සම්නිස්සිත සීලය කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ මේ උපකාරක ධර්ම හතර. මේ අපේ ජීවිතය පවත්වන්න උපකාර වෙන ධර්ම හතරක්. දේවල් හතරක් ඔය කිව්වේ. ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත්. ඒව අපි පාවිච්චි කරන්නට ඕන නුවණින් සලකලා බලලා. මේක මට අවශ්‍යද? මේක මට ගැළපෙනවද? මේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් මම පාවිච්චි කරනවද කියලා අන්න ඒවා සලකලා බලනවා. ඒවා නුවණින් සලකලා බලලා ඔය හතර පාවිච්චි කරනවා නම් ඒකට කියනවා ප්‍රත්‍ය සම්මිශ්‍රිත සීලය කියලා. ඔන්නෝම සීලය පිළිබඳව ගැඹුරට බුදුරජාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ආකාරෝ සීලයක් දිවි හිමියෙන් රකිනවා නම් ඒක ඒක තමයි බුදුරජාන්සේ අදහස් කළේ සීලං යාව ජරා සාදු කියලා. ඊගාව දෙවෙනි පදයෙන් මේ දේවතාව ඇහුවේ කුමක පිහිටා සිටීම හොඳයිද කියලා. සෙල වෙන්නේ නැතුව ස්ථිරසාරව කුමකද අපි පිහිටා හිටින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා සද්ධා සාදු පතිත්ති ශ්‍රද්ධාවේ තමයි අපි ස්ථිරව පිහිටා සිටින්නේ. බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රූය කියන ස්ථිර අදහසට එන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක ධර්මය මගේ ධර්මයයි කියලා ස්ථිර අදහසකට එන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ සැරියුත් මුගලන් ආදී සංඝ પરම්පරාව මගේ ශ්‍රා එහෙම නැත්නම් මගේ අනුගාමික මම අනුගමනය කරන පිරිසයි කියලා ස්ථිර පදනමකට එන්නට ඕනේ. හෙල්ලෙන්නේ නැති වෙන්නට ඕනේ. අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්නට ඕනේ. අන්න ඒකයි සද්ධා සාදු පතිට්ඨිතං කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. සද්ධාවේ තමයි පිහිටා හිටින්න හොඳ. සෙලවෙන්නේ නැතුව, වැනෙන්නේ නැතුව. දැන් මේ ලෝකේ ආගම් ගොඩාක් තියෙනවා. ඒ හැම ආගමකම හොඳ දේවලුත් කියලා තියෙනවා. ඉතින් සමහරු හිතනවා හැම ආගමකම හොඳ දේවල් කියලා තියෙනවා. ඒකින්ද හැම ආගමක්ම එක සමානයි කියලා. එහෙම හිතන එක සුදුසු නෑ. ගැළපෙන්නේ නෑ පින්වත්. බුදුරජාණන් වහන්සේ තරම් උතුම් ශාස්ත්‍රූවරයෙක් ලෝකේ පහළ වෙන්න විදිහක් නෑ. සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා, විෂයසංක කල්පලක්ෂයක් පෙරම් පුරලා, පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පාරමිතා සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ සියල්ල අවබෝධ කරගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේම තමන්ගේ ශාස්ත්‍රූවරයා වශයෙන් තෝරගෙන ස්ථිරව එහි පිහිටා සිටින්නට ඕන. මේ ශාස්ත්‍රූවරයාද හරි අර ශාස්ත්‍රූවරයාද හරි කියලා හිත හිත ඉන්නවනම් ස්ථිර නෑ හිත. වැනෙනවා හිත. එතකොට හිත දියුණු කරන්න අමාරුයි. නිවනට යන්න අමාරුයි. දැනෙන හිතක් තියාගෙන හිත දියුණු කරන්න බෑ. ඒ වගේම මේ ධර්මයේද හරි අර ධර්මයේද හරි ගගා හිත හිත ඉන්නවනම් සිතක් දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම මේ රහතුන් සහිත මේ සංඝ පරම්පරාවද හරි මේ අනිත් පූජ්‍ය පක්ෂයේද පූජක පක්ෂයේද හරි කිය කිය හිතුවොත් එහෙම හිතක් දියුණු කරන්න අමාරුයි. මේ බුදුරජාණන් මේ ධර්මයේ දේශනා කළා තියෙන හිත දියුණු කර ගැනීම සඳහා. හිත දියුණු වෙන්න නම් ස්ථිරසාරෝ නිවැරදි තැන පිහිටවන්නට ඕනේ. ඒක තමයි සද්ධා සාදු පතිච්චිතං කියලා කිව්වේ. තුනුරුවන් කෙරෙහි ස්ථිරසාරව සිත පිහිටව ගන්නට ඕනේ. හැබැයි එහෙම සිත පිහිටන්නට නම් තුනුරුවන්ගේ ಗುಣ දැනගන්නට ඕනේ. ಗುಣ දැනගෙන පැහැදීම කියලා එකක් තියෙනවා. ಗುಣ නොදැන පැහැදීම කියලා එකක් තියෙනවා. ಗುಣ දන්නේ නැතුව පහදින එකට කියනවා අමූලිකා සද්ධා කියලා. මුල් බැහැගත්තේ නැති සද්ධාව. ಗುಣ දැනගෙන පහදින එකට කියනවා ආකාරවතී සද්ධාව කියලා. ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මේ කරුණ නිසා අරහං ගුණයෙන් යුක්තයි. මේ මේ කරුණ නිසා සම්මා සම්බුද්ධ කියන ගුණයෙන් යුක්තයි. මේ මේ කරුණ නිසා විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි ආදී වශයෙන් ಗುಣ දැනගෙන පහදින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට දේශනා කරලා තිනවා. ඒ නිසා ස්වාක්කාතයි. ඒ වගේම තමා විසින්ම දැකගත යුතුයි. කල් නොයවා විපාක දෙනවා. තමා තුල උපදවා ගන්න සුදුසුයි. ඥානවන්තය තමන් තුලින්ම දැකගත යුතුයි. ආදී ගුණයන්ගෙන් යුක්තයි කියලා ගුණ දැනගෙන පහදින්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විශේෂයෙන්ම ආර්ය සංඝ රත්නය නිවැරදි මාර්ගයට ආපු අය. ඍජු මාර්ගයට ආපු අය. ඒ වගේම ආර්ය න්‍යාය නිවන අවබෝධ කරන්න ආපු අය. සාමීචි කර්මයට ගෞරවයට සුදුසු ප්‍රතිපත්තියට ආපු අය කියලා ಗುಣ දැනගෙන පහදින්නට ඕන. ඒ වගේ මේ සංඝ රත්නය දුර ඉඳලා වුණත් පූජා වස්තුන් ගෙනවිත් පූජා කරන්න සුදුසුයි ආහුණෙයයි. ඒ වගේම ආගන්තුක සත්කාරයට සුදුසුයි පාහුණෙයයි. ඒ වගේම පරලොව පින් බලාපොරොත්තුෙන් දන් දෙන්න සුදුසුයි. දක්ෂිනේය. ඇඟිලි බැඳලා වඳින්න සුදුසුයි. අංජලි කරණීය. ලෝකයාගේ උතුම් පින් කෙතයි. අනුත්තරම් පුණ්‍යක් එක්තන් ලෝකස්ස. මෙන්න මේ විදිහට ಗುಣ සලකලා බලලා පහ පහදිනවා නම් ඒක තමයි සද්ධා සාදු පතිත්තිතං යනුවෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කළේ. දැන් ඔය ඊටාම කෙටියෙන් කිව්වට මොකද ඔය එක ගුණයක්වත් අපිට විස්තර කරලා ඉවරයක් කරන්න අමාරුයි පින්වත්. දැන් අරහං කියන ගුණය බුදු කෙනෙක් කල්පයක් තිස්සේ කිව්වත් කියලා ඉවර කරන්න බැරි තරම් මහා විශාල ගුණයක්. ඒ අරහං කියන ගුණය විතරක් පැහැදිලි කරලා පොතක් කියලා තියෙනවා අපේ රටේ පූජාවලිය කියලා. ලොකු පොතක් කියලා තියෙනවා ඒ අරහං කියන ගුණය විතරක් විස්තර කරලා. ඉතින් එන්නේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි ධර්මයේ ගුණ අනන්තයි සංඝ රත්නයේ ගුණ අනන්තයි ඒ අනන්ත ගුණ ඇති තුනුරුවන් කෙරෙහි මම සිත පිහිටුවා ගන්නවා කියලා ස්ථිරසාරව පිහිටා සිටිනවා කියලා සිත පිහිටව ගන්නට ඒකයි සද්දා සාදු පතිට්ඨිතං කියලා කිව්වේ. ඉතින් එහෙම තුනුරුවන් කෙරෙහි ස්ථිරව සිත පිහිටවා ගන්න එක සෝවාන් මාර්ග ඵලයටපත් වෙන්න හේතු වෙන දෙයක්. සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච උත්තමයන් තුල ප්‍රධාන ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද මේ ලක්ෂණ හතර? පළවෙනි ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත. දෙවෙනි ලක්ෂණය තමයි ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. තුන්වෙනි ලක්ෂණය තමයි සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. හතරවෙනි ලක්ෂණය තමයි පන්සිල් රකින්න. ඉතින් මේ පින්නතුණුත් කවදා හරි සෝවාන් මාර්ගඵලයටපත් වෙන්න කැමති නම් ඔය කියාපු ගුණාංග ජීවිතයට එකතු කරගන්නට ඕන. ඒක ඒ සඳහා සද්ධාවේ ස්ථිරසාරව පිහිටා සිටින්නට ඕන. ඊගාට ඒ దేవතාව අහපු ඊගා ප්‍රශ්නයට අපි යමු. මිනිසාට තිබෙන මණික කුමක්ද කියලා ඇහුවා. මොකද්ද බුදුරජාන්සි දුන්න උත්තරේ? පඤ්ඤා නරාණං රතන ප්‍රඥාව තමයි මිනිසාට තිබෙන මැණික. අනිත් මොන දේවල් තිබුණත් ප්‍රඥාව ඥානය නැත්තම් එයා වටින කෙනෙක් නෙවෙයි පින්වත්. අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරන්නේ අපේ ඥානවන්ත භාවය. අපේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඥානය හැබැයි ලබා ගන්න උගක්කමත් අවශ්‍යයි. ඉගෙන ගත්තේ නැත්තම් කියවන්න, හදාරන්න, ඇහුම්කන් දෙන්න සූදානම් නැත්නම් ඥානය ලබා ගන්න අමාරුයි. ඒ නිසා ඒ උගත්කම කියන එකත් වැදගත් දෙයක්. හැබැයි උගත්කමට වඩා ගොඩාක් එහා ගිය උතුම් දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ ගුණවත් බවත් එක්කෙන දෙයක්. දැන් උගතෙක් වෙන්න පුළුවන් පොත් කියවලා වුණත්. එයා මොනතරම් නරක වැඩ කර කර හිටියත් පොත් කියවලා තියෙනවා නම් එයාට උගතෙක් වෙන්න පුළුවන්. දත්ත එකතු කරගෙන තියෙනවා නම් උගතෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාව කියන එක එහෙම ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්නේ සිල්වත්කමක් එක්ක. සීලයත් ප්‍රඥාවත් දෙක එකට යන්න ඕන කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සීල පඤ්ඤාතෝ ජයං. සීලෙන් සහ ප්‍රඥාවෙන් ජය වේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින්දී බුදුරජාණන්සේ උපමාවකුත් පෙන්වලා දීලා තියෙනවා. හරියට මේ එක අතකින් අතුල්ලලා අනිත් අත හොදනවා වගේ. එක පයකින් අතුල්ලලා අනිත් පය හොදනවා වගේ මේ සීලය නිසා ප්‍රඥාව උපවත් වෙනවා. ප්‍රඥාව නිසා සීලය උපවත් වෙනවා. ඒ දෙදෙනා එකිනෙකට උපකාර කරමින් යනවා. යම් කෙනෙක්ට ප්‍රඥාව නැත්තම් එයාගේ සීලය එච්චර බබලන්නේ නැහැ. සීලය උසස් තත්ත්වයට යන්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙක් ගේ ප්‍රඥාව සීලයෙන් උදව් ලබන්නේ නැත්නම් එයා සිල්වත් නැත්නම් එයාගේ ප්‍රඥාව හොඳ ප්‍රඥාවක් නෙවෙයි. ඒක සමහර කපටිකමක් බවට පත් වෙනවා. සිල්වත් නැත්නම් ශ්‍රද්ධාවන්ත නැත්නම් එයාගේ නුවණ පාවිච්චි කරලා එයා නරක වැඩක් කරනවා. ඒකින්ද ඒක හොඳ ප්‍රඥාවක් වෙන්නේ නැහැ. හොඳ උසස් ගණේ ප්‍රඥාවක් ඇති කරගන්න නම් සිල්වත් කෙනෙක් වෙන්නට ඕනේ. ඉතින් කොහොම නමුත් ප්‍රඥාව තමයි මිනිසාට තිබෙන මැනික. ඒක ආලෝකයක් වගේ. ඒ ප්‍රඥා ආලෝකයෙන් යුක්ත කෙනාට තමයි හරි වැරද්ද පේන්නේ. කල යුතු නොකල යුතු දේ මේවයි කියලා තෝර බේර ගන්න පුළුවන් ප්‍රඥාව තියෙන එක්කෙනාට. මෙලොවක් තියනවා, පරලොවක් තියනවා කියලා පේන්නේ ප්‍රඥාව තියෙන එක්කෙනාට. අපිට සංසාරයක් තියෙන මේ ප්‍රඥාව කියන කාරණාව ගැන කියනකොට අපේ බුද්ධ ශාසනයේ ඥාන 73ක් තියෙනවා පින්වත්නි. ආන්නේ ඥාන ගැන අපි දැනගන්න එක වටිනවා. සුත්තමේ ඥානය කියලා එකක් තියෙනවා. සෝතාවධානයේ පඤ්ඤා සුත්තමේ ඥාන. සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. ආදී වශයෙන් ඥාන 73ක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පෙන්වලා දීලා තියෙනවා. ඒ ඥාන අතර පළවෙනි ඥානය තමයි සුත්තමේ ඥානය කියන එක. කියන්නේ අහලා තමයි දැනගන්නට ඕනේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා අහගන්නවා අපි. දැනගන්නකො පොත්වලින් හරි කියවනවා. ඒ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයක් දේශනා කළා කියලා අපි අහගන්නවා, දැනගන්නවා. ම්ම් ඉතින් එහෙම අහගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උනන්දු වෙන්නේ නැහැ. දුකක් තියනවා කියලා අපි දන්නේ හරියට. දුකට හේතුවක් තියනවා කියලා හරියට දන්නේ දුකින් මිදීමක් දුකින් මිදෙන ක්‍රමයක් තියනවා කියලා අපි දන්නේ අහගත්තේ නැත්තම්. ඒකින්ද ධර්ම ශ්‍රවණය කියන්නේ ප්‍රථමයි ඒ దేవතාව ඇහුවා කිංසු චෝරේහි දූහරಂತಿ. හොරුන්ට අරගෙන යන්න බැරි මොනවද? දැන් මේ පින්නතුන් ගාව තියෙන මොනවද හොරුන්ට අරගෙන යන්න බැරි? මේ පින්නතුන්ගේ මුදල් හදල් තියෙනවා නම් ඒව හොරුන්ට අරන් යන්න පුළුවන්. මේ පින්නතුන්ගේ යාන වාහන තියෙනවා නම් ඒවත් අරන් යන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් තියෙනවා නම් ඒවත් අරන් යන්න gedara dore බඩු බහාණ්ඩ තියෙනවනම් ඒවත් අරන් යන්න පුළුවන්. ඉඩම උනත් සමහරට නඩුවක් කියලා හරි පැහැර ගන්න පුළුවන් කවුරු හරි. රස්සාවක් තියෙනවනම් ඒ රස්සාව හරි වෙන කවුරු හරි පැහැර ගන්න පුළුවන්. ඉතින් මොනවද හොරුන්ට අරන් යන්න බැරි? හොරුන්ට අරන් යන්න බැරි පින්වත්නි. බුදුරජාණන් දේශනා කරන පුඤ්ඤං චෝරේහි දූහරಂತಿ. පින තමයි හොරුන්ට අරගෙන යන්න බැරි. අපේ සිතේ උපදව ගන්න පුණ්‍ය චේතන පින් සිතුවිලි ඒවා අපිට විතරයි. ඒවා අපේ පසුපස්සෙන් සෙවණැල්ල වගේ ඇවිල්ලා අපිව සැපයටපත් කරනවා. අපිව සුවපත් කරනවා. ඒවා හොරුන්ට අරන් යන්න බෑ. අනිත් අපේ ධන දාහන්නේ යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩ කඩන්, සමහර කියලා යාළු මිත්‍රයෝ, භාර්යාවෝ, දරුවෝ ඒවා පවා අනිත් අයට පැහැර ගන්නවා. අපේ උරුමයවල්, අපේ තනතුරු, අපේ කීර්තිය ඒවා පවා නැති කරලා දාන්න පුළුවන්. හැබැයි අපි රැස් කරගන්න පුණ්‍ය චේතනා ඒවා අපේ හිත ඇතුලේ. ඒවා කාටවත් ගන්න බෑ. ඒ පුණ්‍ය චේතනාවල ශක්තිය අපිව මෙලවදිස් සුවපත් කරනවා, පරලෝදිස් සුවපත් කරනවා, සුගතිවල උපද්දවනවා, ඒ වගේම අපිව නිවනටත් පමුණවනවා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් දේශනා කළේ පුඤ්ඤං චෝරේහි දූහරಂತಿ පින හොරුන්ට අරගෙන යන්න බැරි දෙයයි කියලා. ඉතින් මේ පින කියන එක පිළිබඳව තව අපිට විස්තර වශයෙන් කරුණු පැහැදිලි කරගන්න පුළුවන්. මේ පින කියන වචනේ අර්ථ දක්වලා තියෙනවා පින්වත්නි අටුවාවේ අත්තනෝ సంతානං සෝදේති පීනේතිති පුඤ්ඤං කියලා. අත්තනෝ సంతානං කියන්නේ තමන්ගේ సంతානය, තමන්ගේ සිත. සෝදේති කියලා කියන්නේ සෝදනය කරනවා, සෝදලා දානවා. පීනේති කියන්නේ පිරිසිදු කරනවා. යමකින් තමන්ගේ సంతානය සෝදනය කරනවා නම් පිරිසිදු කරනවා නම් ආන්න ඒකට තමයි පින කියලා කියන්නේ. සිත පිරිසිදු කරන දෙයට තමයි පින කියලා කියන්නේ. ඒ සිත පිරිසිදු කරන දේවල් 10ක් තියෙනවා. ඒවට අපි කියනවා දස පුණ්‍ය ක්‍රියා කියලා. දැන් මේ වෙලාවෙත් මේ අපි ඒ ඒක ක්‍රියාවක තමයි යෙදිලා ඉන්නේ. ඔබලා බණ අහනවා ධර්ම ශ්‍රවණය කරනවා ඒක එක පින්කමක් මම මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා ඒ තව පින්කමක් ඒ පින්කම් දෙකක් එතන ඒ හැර තව තියෙනවා දානය සීලය භාවනාව කියලා පින්කම් තුනක් ඒ තුන මතක තියාගන්න ලේසි දාන සීල භාවනා නිතර අපි අහලා තියෙනවා ඊට පස්සේ තව පින්කමක් දෙක කරනවා විහාරය අතුගානවා ගිලනුන්ට උපස්ථාන කරනවා වැඩි හිටියන්ට සලකනවා ආන්න ඒවට තමයි දෙයියාවච්ච කියලා කියන්නේ. අපචායන කියන්නේ වැඳීම කියන එක. බුදුරජාණන් වහන්සේට වඳිනවා, පසඟ පිහිටවල වඳිනවා, චෛත්‍ය රාජාණන් වහන්සේට වඳිනවා, බෝධීන් වහන්සේට වඳිනවා, භික්ෂුන් වහන්සේලාට වඳිනවා, අම්මට වඳිනවා, තාත්තට වඳිනවා, ගුරුවරුන්ට වඳිනවා. අන්නේ වැඳීමම විශාල පින්කමක්. එතකොට පින්කම් පහයි. දාන සීල භාවනා වේග්‍යාවච්ච අපචායන. ඉතුරු පහ මතක තියාන් හරිම ලේසි. ඒ මොකද ඉතුරු පහ වැටෙන්නේ බණ ඇසීම සහ බණ කීම. පින් දීම සහ පින් අනුමෝදන් වීම. ඒතකොට හතරක්ම මතක හිටිනවා ලේසි. අන්තිම එක ditthජු කම්ම කියලා කියනවා. දෘෂ්ටිය ඍජු කරගන්න. ඒතකොට මේ පහක් මතක තියාගන්න ලේසි. එතකොට ඔන්න ඔය පින්කම් 10 තමයි අපි සිද්ධ කරගන්නේ. මම ආයෙත් කියනවා දාන සීල භාවනා වෙය්‍යාවච්ච අපචායන බණ ඇසීම බණ කීම පින් දීම පින් අනුමෝදන් වීම දෘෂ්ටිය ඍජු කර ගැනීම ඔන්න ඔය පින්කම් 10 සිද්ධ කර ගන්නවා නම් ඒ පින් හොරුන්ට අරගෙන යන්න බෑ අර අනිත් ඕන දෙයක් අරන් යන්න පුළුවන් ගෙවල් දොරවල් වල තියෙන දේවල් ඕන දෙයක් අරන් යන්න පුළුවන් හැබැයි තමන්ගේ හිතේ ඇති කරගන්න මේ පින වෙන අයට ගෙනියන්න බෑ ඉතින් මේ පින් කරගත්තාම පින්වත්නි ඒවට අනුරූප වූ සැප විපාකයක් අපේ පසුපසින් එනවා සෙවණැල්ල වගේ. දැන් උදාහරණයක් විදිහට දන් දුන්නාම කිසි දෙයකින් අඩුපාඩු නැති කෙනෙක් වෙලා උපදිනවා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිතුම්, යාන වාහන, ගරු බුහුමන් ඔය හැම දෙයක්ම ලැබිච්ච මිනිස්සු ඉන්නවනේ මේ ලෝකේ. ඒගොල්ලන්ට එහෙම වෙලා තියෙන්නේ කලින් ආත්මවල දන් දීපු හින්දා. වෙන මොකුත් හින්දා නෙවෙයි ප්‍රධාන වශයෙන්. අනුන්ට දීපු හින්දා Tamanට ලැබෙනවා. ඒ වගේ මේ සමාජයේ ඉන්නවනේ මොකුත් නැති අය දුගී දුප්පත් අය. ඒකට හේතුව වෙන කාගේවත් නෙවෙයි වරද. ඒගොල්ලොම කලින් දීලා නැහැ. දීලා නැත්තම් ලැබෙන්නේ නැහැ. ඒකයි. අපි හිතනවා මේ මේ සමහර දුප්පත් වෙන්නේ වෙන අය ඒගොල්ලන්ගේ ඒවා සූරා කනවා කියලා. හරි ඔහොම එක එක අදහස් තියෙනවා. ලෝකේ ওই ගැන නොයෙක් විවරණ කිරීම් තියෙනවා. නමුත් බුද්ධාගමේ පැත්තෙන් බැලුවාම පෝසත් වෙන්නේ කලින් දීපු අය. පින් කරපු අය. දුප්පත් වෙන්නේ කලින් නොදීපු අය. පින් නැති අය. ඉතින් අන්නේ විදිහට පෝසත් කෙනෙක් වෙන්න පුළුවන් දන් දුන්නා. සිල් රැක්කම පින්වත්නි, ඒ Tamanට ලැබෙන ධනය ආරක්ෂා කාටවත් හොරකම් කරගන්න බෑ. Tamanගේ දේවල් Tamanටම උරුම වෙනවා. ඒ වගේම ලස්සන කෙනෙක් වෙනවා. සිල් රැක්කහම. ඒ වගේම කීර්තිමත් කෙනෙක් වෙනවා. අනිත් අය ගෞරව ආදරයට පාත්‍ර වෙනවා. ඊගාට පින්වත්නි භාවනා කළාම ගොඩාක් මේ මේ සාමාන්‍ය මිනිස්යන්ට ලබන්න බැරි සැපයන්ටපත් වෙන්න පුළුවන්. මොනවද ධාන මාර්ගඵල නිවන් කියනන්නේ ලෝකෝත්තර සැප ලබා ගන්න භාවනා කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම වතාවත් කළාම අනිත් අයට සැලකුවාම ගෞරවයෙන් උපස්ථාන කළාම Tamanටත් උපදින උපදින ආත්මවලදී සමාජයෙන් ගෞරවය උපස්ථානය සැලකිල්ල ලැබෙනවා. ඒ වගේම වැඳුම් පිදුම් කළාම තමනුත් වන්දනීය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මය ශ්‍රවණය කළාම ඥානවන්ත කෙනෙක් වෙනවා. ධර්මයේ දේශනා කළාම තමන්ටත් ධර්මය එනවා. තමා තුළටත් ධර්මය ලැබෙනවා. ඊට පස්සේ පින් දුන්නාම පින් අනුමෝදන් වුණාම තමන්ගේ පුණ්‍ය ශක්තිය වර්ධනය වෙනවා. දෘෂ්ටිය ඍජු කරගත්තාම නිවැරදි දැක්මක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඔය ඔක්කොම දේවල් කියනවනම් වෙන මොනවද ඕනේ අපිට? වෙන මොකුත් ඕනේ අපිට ඊටාම තෘප්තිමත් මිනිස්සු බවට තෘප්තිමත් සත්වයෝ බවට පත් වෙන්න පුළුවන් වෙනවා අපි පින් කරගත්තාම. ඒකින්ද බුදුරජාණන්සේ දේශනා කරනවා පුළුවන් තරම් පින් කරන්න කියලා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. ඉතින් පුරුෂයා පින් කරන්නේ නම් කෛරාතේ තම් පුනක් පුනා. පුන පුනා පින් කරන්න. නැවත නැවත පින් කරන්න. තම්හි චන්දං කෛරාත. එහිලා කැමැත්ත ඇති කරගන්න. පින් කරන්න කැමති කෙනෙක් වෙන්න. සුකෝ පුඤ්ඤස්ස උච්චය. පින් කිරීම සැපේ පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඔන්න ඔය ගාතාව තමයි බුදුරජාණන්සේ අර දෙවියා අහපු ප්‍රශ්නයට උත්තර වශයෙන් දේශනා කළේ. දෙවියා ඇහුවේ වයසට යනකම්ම කරන්න හොඳ දේ කුමක්ද? බුදුරජාණන්සේ උත්තර දුන්නා සීල් රකින්න එක තමයි කරන්න හොඳ. ඊට පස්සේ දේවතාව ඇහුවා කුමක පිහිටා සිටීම හොඳයිද කියලා. දේවතාව කිව්වා දේවතාව ඇහුවා බුදුරජාණන්සේ දේශනා කළා ශ්‍රද්ධාවේ පිහිටා සිටීම හොඳයි කියලා. ඊට පස්සේ දේවතාව ඇහුවා මිනිසාට තිබෙන මැණික කුමක්ද කියලා. බුදුරජාණන්සේ දේශනා කළා ප්‍රඥාව තමයි මිනිසාට තිබෙන මැණික. ඊට පස්සේ දේවතාව ඇහුවා හොරුන්ට අරගෙන යන්න බැරි මොනවද කියලා. බුදුරජාණන්සේ දේශනා කළා හොරුන්ට ගෙනියන්න බැරි පිනයි කියලා. ඒක තමයි අද මේ ධර්ම දේශනාවේදී මම ඊටාම කෙටියෙන් අපේ බෞද්ධ පින්වතුන්ට සිහිපත් කරලා දුන්නේ. ඉතින් අහලා ඔය කාරණා මතක තියාගෙන තමන්ගේ අනාගත ජීවිතය ඔය අනුව සකස් කර ගන්නවා. ඔබලාගේ මේ ජීවිතය සුවපත් වෙනවා සාර්ථක වෙනවා. මේ ජීවිතය සතුටින් ජීවත් වෙලා සතුටු සිතින් මිය පරලෝ ගිහිල්ලා මම පින් කරගත්ත කෙනෙක් මම හොඳ කෙනෙක් මට බය වෙන්න දෙයක් නැහැ කියලා සතුටු සිතින් මිය පරලොව ගිහිල්ලා සුගතියක උපදින්න පුළුවන් වෙනවා. දෙවියෙක් වෙලා උපදින්න පුළුවන් වෙනවා. එහෙම සුගතියක ඉපදිලත් වැඩි කල සංසාරේ සැරිසරන්නේ නැහැ. ඉතාම ඉක්මනින් මේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අවබෝධ කළ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කට යුතු අමා මහ නිවන අවබෝධ කරගන්නත් මේ පින්නතුන්ට පුළුවන්කම ලැබෙනවා හේතු වාසනා වෙනවා ඔය ගාථා ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා.